අද දවසේදී සූදානම් වෙන්නේ සංයුත්ත නිකායේ පලාස සූත්‍රය හා ဒ ුතිය පලාස සූත්‍රය කියන සූත්‍ර ධර්ම දෙක ඇසුරු කරගෙන උතුම් වූ ධර්ම කාරණා කිහිපයක් සාකච්ඡා කරගන්නට පින්නතුනේ මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙන්නේ අපේ නොවන යමක් ඇත්නම් ඒ අපේ නොවන යම මොකද්ද කියලා හඳුනගෙන ඒ දේ පහ කරලා කොයි විදිහටද හිත සුව පිනිස වැඩ පිනිස නිවන් මගට පාර හදාගන්නේ කියන කාරණාව. එතකොට පින්වත්නි කල්පනා කරලා බලන්නට ඕන මේ සූත්‍ර දේශනාවේ විස්තර වෙනවා ඇහැ කන නාසය දිව ශරීරයත් රූප සද්ද ගන්ධ රස ස්පර්ශ ටිකත් අපිට අයිති නැති ධර්මතා වශයෙන් උත් අපිට අයිති නොවේයි නම් ඒ අයිති නොවන ධර්මතා පහ කරලා කොයි විදිහටද හිතසුව පිණිස වැඩ පිණිස අවශ්‍ය කරන කටයුතු කාරණා සකස් කරගන්නේ කියන කාරණාව. මහණෙනි යමක් තොපගේ නොවේ නම් එය පහ කරව. එය පහ කරන ලද්දේ තොපට හිත පිනිස සුව පිනිස වන්නේය. මහණෙනි කිමෙක් තොපගේ නොවේ දෙයත් ඇස තොපගේ නොවේයි එය පහ කරව. එය පහ කරන ලද්දේ තොපට හිත පිනිස සුව පිනිස වන්නේය. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ කනනාසයේ දිව ශරීරයේ පිළිබඳවත් ඒ වගේම රූප සද්ද ගන්ධ රස පහස දහම් පිළිබඳවත් මේ විදිහටම දේශනා කරනවා කොයි විදිහටද මේක පහ කරන්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ යම්සේ ජේතවනයේහි යම් තන දැව අතුකොළ වේද ජනතමේ එය හරන්නේ හෝ දවන්නේ හෝ යම් කැමැති පරිද්දක් කරන්නේ හෝ වේද ජනතෙමේ අප ගෙනයයි හෝ දවයි හෝ යම් කැමැති පරිද්දක් කරයි හෝ තොපට මෙබඳු සිතක් වන්නේ දැයි වහන්ස මේ නොවේමය ඒ කවර හේින්ද මෙය අපගේය මෙය අපගේ දෙයක් යැයි හෝ නොවේ යයි මහණෙනි එසේම ඇස තුපගේ නොවේය පහ කරව කියලා කියනවා. දැන් එහෙනම් කල්පනා කරලා බලන්න මේ කියන කාරණාව කුමක්ද කියලා. මුලින්ම මෙතනදී අපිට දැන හඳුන ගන්නට වෙනවා ඇහැ අපේ නොවන්නේ කොහොමද කියලා. කන අපේ නොවන්නේ කොහොමද කියලා. එසේ නොවන බව දැන හඳුනාගත්තොත් පමණයි පුළුවන්කම ලැබෙන්නේ මේ ටික මමයේ මගේ කියලා දරාගත් ස්වභාවය අතහැරලා දාන්න. එහෙනම් දැන් අපි කල්පනා කරලා බලන්නට <clears throat> අවශ්‍ය කරනවා කොයි විදිහටද ඇස කනනාසය දිව ශරීරය රූප සද්ද ගන්ධ රස ස්පර්ශ කියන ආධ්‍යාත්මික ආයතන ටිකත් බාහිර ආයතන ටිකත් මම නොවන බව මගේ නොවන බව තෝරගන්නේ කියලා මේ කාරණාව තෝරගන්නකොට අපිට විමසලා බලන්නට වෙනවා මුලින්ම ඇහැ කියන්නේ කුමන ස්වරූපයෙන් යුත් එකක්ද? කන කියන්නේ කුමන ස්වරූපයෙන් යුත් එකක්ද? නාසය දිව ශරීරය කියන්නේ කුමන ස්වරූපයෙන් යුත් එකක්ද කියලා. අපි බොහෝ වෙලාවට ඇහැ විදිහට අද දවසේදී හඳුනගෙන තියෙන්නේ මේ භෞතික කය තුල අපි සම්මුති වශයෙන් පනවගත්ත ඇහැ තමයි ඇහැ විදිහට අපි හඳුනගෙන තියෙන්නේ. හැබැයි අපිට ඊට එහා ගියපු තැනකින් ඇහැ පිළිබඳව දකින්නට වෙනවා. ඊට එහා ගියපු තැනකින් ඇහැ පිළිබඳව අවබෝධ කරගන්නට වෙනවා. අනිදස්සනයි කියපු ඇහැ මොකද්ද කියලා මෙතනදී දකින්න වෙනවා. එතකොට අපි කල්පනා කරලා බලන්නට ඕන දිට්ඨ සුතමුත විඤ්ඤාත කියලා යම් ස්වභාවයක් හැඟවෙනවා නම් පෙනීම ඇහිීම දැනීම ආදී කොට යම් ස්වභාවයක් හැඟවෙනවා නම් මෙන්න මේ හැඟවෙන ටිකෙන් තමයි අපිට යමක් හඳුනා ගන්නට පුළුවන්කමක් ලැබෙනවා නම් ලැබෙන්නේ. පෙනෙන ස්වභාවයක්, ඇහෙන ස්වභාවයක්, දැනෙන ස්වභාවයක් තියෙනවා නම් මෙන්න මේ ටික තුලයි පෙනෙන්න, ඇහෙන, දැනෙන, හැඟෙන ටිකටයි මම කියන දෘෂ්ටිය යොදවගෙන තියෙන්නේ. පෙනෙන්න, ඇහෙන්න, දැනෙන්න, හැඟෙන්න ටිකෙන් ඇරුණකොට මම කියලා පනව ගන්න හෝ මම වශයෙන් දරා ගන්න හෝ කිසිම දෙයක් අපිට ලැබෙන්නේ නැහැ. එහෙනම් දැන් කල්පනා කරලා බලන්නට වෙනවා. පෙනෙන ස්වභාවය කොයි විදිහටද හටගන්නේ කියලා. ඇහෙන දැනෙන හැඟෙන ස්වභාවය කොයි විදිහටද හටගන්නේ කියලා. ආධ්‍යාත්මික ආයතනත් බාහිත ආයතනත් උපයෝගී කරගෙන පහළ වෙනවා චක්කු විඤ්ඤාණ සෝත විඤ්ඤාණ ගාන විඤ්ඤාණ දිව්‍යා විඤ්ඤාණ කාය විඤ්ඤාණ මනෝ විඤ්ඤාණ ආදී කොටගත් විඤ්ඤාණ ධර්ම ටිකක් මෙන්න මේ විඥාන ධර්මතා ටික පහල කරගෙන මේ ධර්මතා තුනේ ස්පර්ශයෙන් පහල කරනවා වේදනාවක්. ඒකට කියනවා සම්පස්සජා වේදනා. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ පසපච්චා වේදනා කියලා මේ කොටස සඳහන් කරනවා. ඔන්න ඔය වේදනාවෙන් දැනගන්න දැනීම මාත්‍රය තමයි අපිට හැම මොහොතකම පෙනීම විදිහට හම්බ වෙන්නේ. එහෙනම් ඔන්න ඔය පෙනීම කියන කාරණාව ඉපදුනේ යම් තැනකද අනේ ඉපදීමයි ඇහි ඉපදීම කියලා කියන්නේ. මේක අපි තෝරගන්නට වෙනවා පෙනීමක් යම් තැනක හටගත්තුතින් තමයි ඇහැ ඉපදුනා කියලා කියන්නට පුළුවන්කම තියෙන්නේ. මොකද ඇහැ කියන්නේ උපදින ධර්මතාවයක් බවත් ඉපිද නිරෝධ වෙන ධර්මතාවයක් බවත් ජාති ධම්ම සූත්‍ර දේශනාවේ නිරෝධ ධම්ම සූත්‍ර දේශනා තුල පැහැදිලිව සඳහන් වෙනවා. එනම් මේ බුද්ධ දේශනාවේ විස්තර කරන්නේ විග්‍රහ කරන්නේ එක දිගට පවතින ඇහැක් තියෙනවා අනාදිමත් කාලයක ඉඳලා කියලා නෙවෙයි. මේ ධර්මතා පෙන්වන්නේ සංකත ධර්මතා විදිහට. එහෙනම් සංකතේක ස්වභාවය මේ මොහොතේ හේතු ප්‍රත්‍යයෙන් ඉපදිලා ඒ හේතු නිරෝධ වෙලා යනකොට ගෙවිලා යනවා නිරෝධ වෙලා යනවා කියන එක. එහෙනම් අපි කල්පනා කරලා බලන්නට ඕන ඇහැට රූපයක් ස්පර්ශ වෙනා චක්කු විඥානයක් හටගෙන මේ තුන් දෙනාගේ ස්පර්ශයෙන් වේදනාවක් දැනුනේ නැත්තම් කොයිම මොහොතකවත් පෙනීමක් හටගන්නේ නැහැ. පෙනීමක් හටගත්තේ නැත්තම් පෙනෙන බවක් තිබුණේ නැත්තම් ඇහැක් කියලා හඳුනගන්න පුළුවන් කමකුත් නැහැ. මෙන්න මේ පෙනෙන ස්වභාවය නිසාමයි ඇහැ කියලා හඳුනගන්නට පුළුවන්කම තියෙන්නේ. අපි කවුරු හරි කෙනෙක් මේ සතර මහා ධාතුව ඇසුරු කරගෙන මේ භෞතික කයේ තියෙන එක ඇහැ කියලා අල්ලන්නට ගියොතින් ඇහැ කියලා හිතන බවක් තියේ හැබැයි අල්ලන්නට ගියොතින් ස්පර්ශ වෙන්නේ සතර මහා ධාතුවේ දැන් අපි සතර මහා ධාතුව ඇහැ කියලා කිව්වොතින් මුළු සිරුර පුරාම ඇහැ වෙන්න ඕන. සිරුර පුරාම සතර මහා ධාතුව තියෙන නිසා. එහෙනම් දැන් කල්පනා කරලා බලන්නට ඕන අපේ භෞතික ඇහැ කියන තැනට කෝටු කෑල්ලක් අරගෙන ඇන්නොතින් එතන පෙනීමක් උපදිනවද? එහෙම නැත්නම් එතන කාය විඥාණයට දැනීමක් පහළ වෙනවද කියලා තෝරගන්න වෙනවා. එහෙනම් මේ භෞතිකයෙන් අපිට කවදාකවත් අනිදස්සනෝ ඇහැ දැක ගන්නට පුළුවන් කමක් නැහැ. අපි නිරන්තරයෙන්ම මේ ඇහැ කියන කාරණාව අනිදස්සනයි කියලා තෝරගන්නට ඕන. ඇහැ කියලා හිතාගෙන අපිට ඇල්ලුවොතින් අහුවෙන්නේ සතර මහා ධාතු පමණයි. ඒ විදිහටම අපි තෝරගන්නට ඕන කන කියන කාරණාවත්. අපිට සබ්දයක් ඇහෙන මාත්‍රයෙන් තමයි කන කියලා හඳුනගන්නට වෙන්නේ. ඇහිීමක් කොයිම මොහොතකවත් සිද්ධ වුණේ නැතිනම් අපිට කන කියලා හඳුනගන්නට යමක් නැහැ. එහෙනම් දැන් කල්පනා කරලා බලන්නට ඕන. අපි භෞතික කය ගිහිල්ලා කයේ මේ කන කියලා සම්මුති වශයෙන් තියෙන එක ගිහිල්ලා ඇල්ලුවොතින් අපිට ඇහෙන බව කියන එක අල්ලන්නට පුළුවන් කමක් නැහැ. ඒක අනිදස්සනයි. අපිට නිරන්තරයෙන්ම ගිහිල්ලා ඇල්ලුවතින් අහුවෙන්නේ සතර මහා ධාතුව. දිව කියන කාරණාවත් ඒ විදිහමයි. දිවට රස දැනේ. අපි දිව කියලා හිතාගෙන දිවට ඇන්නොතින් භෞතික කයේ තියෙන එතන කාය විඥානේ හටගන්නේ සතර මහා ධාතුවයි ගැටෙන්නේ. ඒ අරනකොට කොයිම මොහොතකවත් අපිට දිව කියන කාරණාව දැනීම කියන කාරණාව රස දැනීමක් වෙන්නේ නැහැ. දිවට කෝටුවකින් යන්නයි කියලා. ඇඟිල්ලෙන් යන්නයි කියලා. එහෙනම් අපි තෝරගන්නට ඕන නිතරම සනිදස්සන වෙලා තින්නේ සතර මහා ධාතුව ඇසුරු කරගත වර්ණ සටහන. අනිදස්සනයි ඇහැ කන නාසය දිව කියන ටික. එහෙනම් දැන් තෝරගන්නට ඕන අපිට නිතරම සප්පටිග වෙලා තියෙන මේ සතර මහා ධාතු ඇසුරු කරගත්ත ස්වභාවයේ පමණයි පෙනෙන්න ඇහෙන්න දැනෙන කියන අනිදස්සන කොටස් ටික අපිට කවදාකවත් ඇහි පෙනීම කනේ ඇසීම නාසයේ දැනීම දිවේ දැනීම කියන කාරණා ටික ගෝචර වෙන්නේ නැහැ ඒ ක්‍රියාවලිය අපිට කවදාක්වත් පෙනෙන්නේ නැහැ. එහෙනම් ඔන්න අපි නුවණින් විමර්ශනය කළ බැලුවම අපිට තේරෙනවා ඇහැ කියන කාරණාව අපි හිතන තැනකින් නෙවෙයි බුදුරජාණන් වහන්සේ විස්තර කරලා දීලා තියෙන්නේ. ඒ නිසා අපි කල්පනා කරලා බලන්නට ඕන මෙතනදී මේ පෙනීම කියන කාරණාව අපිට අයිති නැති බව කොහොමද තෝරගන්නේ කියලා. අපි නුවණින් විමර්ශනය කළ බැලුවොතින් ඇහැට රූපේ පතිත වෙලා එම නැත්නම් ස්පර්ශ වෙලා ඒ ස්පර්ශය නිසාම වේදනා සංඥා දෙකක් තුලින් අපිට ඒ වර්ණ සටහන දැන හඳුනගන්න තත්වයක් එනවා. අපි කල්පනා කරලා බලන්නට වටින කාරණාවක් තියෙනවා. ඇතුළේ ඉන්න කවුරු හරි කෙනෙකුට එළියේ තිබෙන්නා වූ රූපයක් පෙනෙනවා කියන තැනකිමුයි අවිද්‍යා සහගත ලෝකයා ලෝකේ පරිහරණය කරන්නේ. හැබැයි විද්‍යාව දර්ශනය කරගත්ත තැනකින් බලනකොට තේරෙනවා. ඇතුළේ ඉන්න කවුරුවත් නෙවෙයි මේ එළියේ රූපයක් දිහා බලන් ඉන්නේ. මේක හේතු ප්‍රත්‍යයෙන් සිද්ධ වෙන ඉපදෙන ධර්මතාවයක් කියලා නුවණ පහළ වෙනවා. දැන් අපි තෝරගන්නට ඕන සතර මහා ධාතුවේ උපාදාය රූප විදිහට තියෙන වර්ණ මාත්‍රයක් මිසක චක්කු විඥාණයට මුණ ගැහෙන්නේ කොයිම මොහොතකවත් බාහිරේ තියෙන කහ කළු රතු නිල් කියන පාටවත් ගස් ගල් ඇලපකුණු කියන දේවල්වත් කාර්වෑන් ලොරි බස් කියන තැනකින්වත් අම්මා තාත්තා දුව පුතා කියන තැනකින්වත් නෙවෙයි චක්කු විඥාණයට මුණ ගැහෙන්නේ වර්ණ මාත්‍රයක්ම විතරමයි වර්ණ සටහනක් විතරමයි ඇත්තටම යථාර්ථය ගත්තොත් බාහිරේ තියෙන වර්ණ සටහනවත් නෙවෙයි මුණ ගැහිලා තියෙන්නේ බාහිරේ තියෙන වර්ණ සටහන නිසාම පතිත විච්ච වර්ණ ඡායාවක් පමණමයි චක්කු විඥාණයට ගෝචර වෙලා තියෙන්නේ. මේක හරියට කැමරාවකින් ෆොටෝ එකක් ගන්නවා වගේ સિદ્ધාන්තයක්. වර්ණ සටහන මත ආලෝක සංඥාව පතිත වෙලා ඒ සංඥාවෙන් ඇදගත්තු වර්ණ ඩොට් ගොඩක් තමයි එකතු කරලා එක්කහුව කරලා ඡායා රූපයක් විදිහට ෆොටෝ එකකින් එළියට දෙන්නේ. ඡායා රූපයකින් කැමරාවකින් එළියට දෙන්නේ. එහෙනම් එතන ඇත්තටම එළියේ තිබුණු වර්ණ සටහන ඇතුළට ආව නෙවෙයි. සතර මහා ධාති උපාදාය රූප විදිහට තිබුණු වර්ණ සටහන ඇසුරු නිශ්චය කරගෙන ගොඩ නැගිච්ච ඡායා මාත්‍රයක් මතක මාත්‍රයක් විතරයි වර්ණ සටහන විදිහට මුණ ගැහෙන්නේ. එහෙනම් අන්නේ ඡායා මාත්‍රේ වර්ණ මාත්‍රේ මතක මාත්‍රේ තමයි විඥාණයට දැන හඳුන ගැනීමක් කරනවා නම් කරන්න පුළුවන්කම තියෙන්නේ. එතනින් එහාට ගිහින් කිසිම දෙයක් මේ චක්කු විඥාණයට කරන්න පුළුවන් කමක් නැහැ. හැබැයි මේ වර්ණ සටහන ආරම්භය වෙලා කහ නිල් කොළ රතු ආදී වශයෙන් සංකල්පිතව පඤ්ඤප්ති වශයෙන් ගොඩනගාගත්ත ධර්මතා ටිකක් ගති ස්වරූපයක් තියෙනවනම් මේක තමයි අර වර්ණ සටහන මුන්න ගෙහෙනුට ආවර්ජනය කරන්නේ මනසේ ස්වභාවයක් වශයෙන්. මේ අම්මා මේ තාත්තා මේ දුවා මේ පුතා වශයෙන් ආවර්ජනය කරන්නේ අර සංකල්පිත ටික මනසෙන්. එහෙම නැතුව කවම කවදාකවත් අම්මා තාත්තා පෙනිලවත් කහනිල් රතු පෙනිලවත් නැහැ. චක්කු විඥාන මාත්‍රයට. චක්කු විඥාණයෙන් ගත්ත මතක සටහන මනෝද්වාරයට අරගෙන ගිහිල්ලා අන්න මනසෙන් තමයි මේ වර්ණ සටහන් ටික අහවල් අහවල් ආකාරයට කියලා ආවර්ජිනේ කර ගැනීමක් සිද්ධ කරන්නේ. මේ ආවර්ජිනේ කරන මොහොත වෙනකොටත් මේ වර්ණ සටහන ගොඩනගන්නට දායක විච්ච ධාතු විපරිණාමයට ගිහිල්ලත් ඉවරයි. ඒ ධාතුවක් ගෙවිලා වෙනසෙල ඉවරයි. එනම් ඒ වර්ණ සටහනත් ඇහත් කියන කාරණාව වයවිච්ච තැනකයි අපිට මේ ආවර්ජනය කරන තැන ගොඩ නැගෙන්නේ. එහෙනම් මේ ආවර්ජනය කරන්නේත් වයවිච්ච එකක්මයි. වය වෙලා ගෙවිලා ගිය එකක මතක මාත්‍රයක් විතරමයි මෙතනත් ආවර්ජනය වෙන්නේ. ඒ ආවර්ජනය කරලා මනසෙන් ගොඩ නගලා දෙනවා මේ අම්මය තාත්තය කහය නිල්ය රතුය මල් පොකුරක්ය ගහක්ය ගලක්ය කියලා. ඔය සිද්ධාන්තය උතන සිද්ධ වෙලා තියෙන්නේ. එහෙනම් දැන් තෝරගන්න ඕන මේ ක්‍රියාවලිය අභ්‍යන්තර ආයතනයටවත් බාහිර ආයතනයටවත් අයිති නැති ඒ දෙකේ ස්පර්ශයෙන් හටගත්තා වූ ක්‍රියාවලියක්. එහෙනම් මෙන්න මේ පෙනෙනවා කියන මාත්‍රය තුලම ඇහැ ඉපදිලා තියෙනවා රූපය ඉපදිලා තියෙනවා චක්කු විඥානෙ ඉපදිලා තියෙනවා චක්කු සම්පස්සේ ඉපදිලා තිනවා චක්කු සම්පස්සජා වේදනා ඉපදිලා තියෙනවා ඒ ඉපදීම ඒහා සමගම වය වෙලා යන බව අපි දකින්නට ඕන නුවණින්. දැන් අපි මෙන්න මේ විදිහට කල්පනා කළා බලන්නට ඕන අර වර්ණ මාත්‍රය වර්ණ ඡායා මාත්‍රය තුලින් මනසේ ගොඩනැගිච්ච අම්මා තාත්තා කියන සංඥාව ඇසුරු කරගෙන මුලා දෘෂ්ටියකට වැටෙනවා මේක හේතුප්‍රත්‍යයෙන් ගොඩනැගිලා මනසේ ස්වභාවයක් අනුව ආවර්ජනය කළා ගොඩනැගිච්ච ධර්මතාවයක් බවට නෙවෙයි අපි මේක හඳුනගන්නේ අර පෙනිච්ච වර්ණ සටහන කහ පාට බවට රතු පාට බවට නිල් පාට බවට ගහක් ගලක් බවට අම්මා තාත්තා බවටයි අපි මේ මුලාව නිසා හඳුනගෙන තියන්නේ ඒ විතරක් නෙවෙයි අපි ඊට පස්සේ හිතනවා ඒ මුලාව නිසාම වර්ණ සටහන තුල අම්මා තාත්තා ඉන්නවා කියලා හඳුනාගත්ත විතරක් නෙවෙයි. බත්පාන් තියනවා කියලා හඳුනාගත්ත විතරක් නෙවෙයි, ගස්ගල් තියනවා කියලා හඳුනාගත්ත විතරක් නෙවෙයි. අපිට ඒ පෙනිච්ච දෙය අම්මාව අල්ලන්න පුළුවන් තාත්තාව අල්ලන්න පුළුවන් ගහක් ගලක් අල්ලන්න පුළුවන් කියන දෘෂ්ටියකුත් ඒහා සමගම ගොඩනගෙනවා. එහෙනම් අපි කල්පනා කරලා බලන්නට ඕන අපිට වර්ණ මාත්‍රයක ඡායාවක් විතරයි පෙනීම විදිහට හටගත්තේ. දැන් අපි අම්මව අල්ලනවා කියලා හිතාගෙන ගිහිල්ලා ඇල්ලුවොතින් තාත්තව අල්ලනවා ගහක් ගලක් අල්ලනවා කියලා හිතාගෙන ගිහිල්ලා ඇල්ලුවොතින් වර්ණ සටහන කවදාකවත් අල්ලන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. අපි ගිහින් ඇල්ලුවොතින් අහුවෙන්නේ තද ගතියක් විතරයි. එහෙම නැත්නම් කාය විඥාණයට යම් දැනීමක් දැනේ. උණුසුම හෝ සීතල හෝ ආදී වශයෙන් දැනීමක් හටගන්නේ. දැනීමක් විතරයි ඒක. කාය විඥානයේ හරහා දැනගත් දැනීමක්. දැන් එහෙනම් අපි කල්පනා කරලා බලන්නට ඕන මේ දැනීම කියන කාරණාව තිබුණේ වර්ණ සටහන තුල නෙවෙයි. කාය විඥානයේ උපද්දවන්න පුළුවන් හැකියාවක් වර්ණ මාත්‍රෙට නැහැ. එහෙනම් මේ දැනීම උපද්දවලා දුන්නේ සතර මහා ධාතුව ඇසුරු කරගත්ත පඨවි කියන ස්වභාවයෙන්. තද ගතිය කියන ස්වභාවයෙන්. ඊට පස්සේ අපිට හිතෙනවා අපි හිතමු උපමාවක් අරගෙන කඩල කියලා. දැන් වර්ණ සටහන මුණ ගැහෙනකොටම අපිට කඩල මෙනෙහි වෙලා ඉවරයි. කඩලවල සුවඳ රසය මේ සියල්ලම මෙනෙහි කරලා කඩල තිබුණු බවටම කඩල දකින්න මම හිටපු බවටම සංඥාව ගෙනල්ලා දීලා ඉවරයි. හැබැයි අපි මේකේ අතහාරතය දැක්කේ නැත්තම් කඩල හම්බෙච්ච මමෙකුත් ඉන්නවා. බාහිරේ අභ්‍යන්තරේ ඉන්න මට කඩල හම්බ වෙලක් තියෙනවා. එසේ හම්බ වෙන තාක්කල් අභ්‍යන්තරේ ඉන්න මට බාහිරේ කඩලක් කඩල නරක් වෙනකොට කඩල වලට ලුණු වැඩි වෙනකොට අන්න දුක හට ගන්නවා එහෙනම් දැන් කල්පනා කරලා බලන්නට ඕන අපි දකින්නෙම ඉන්න මමෙක් තියෙන කඩල කුඩු වෙලා වෙනසිලා නැති වෙලා යන තැනකින් නම් අනිච්චතාවය අපිට අනිච්චතාවය අවබෝධ කරගන්නට බෑ හැමදාම අපි ඒ අනිච්ච ධර්මතාවෙන් මිදෙන්නට නුවණ පහළ කරගන්නට බැරිව අනිච්ච වූ ධර්මතාවයට කොටු වෙලා ඒ විපරිණාම ස්වභාවයේ ගෙවෙන වෙනසෙන ස්වභාවයේ මම් මගේ කරගෙන මහා දුක්ඛ දෝමනස්ස ගොඩකට උඩුමකම් කියනවා. එහෙනම් අපි බලන්නට ඕන කොහොමද මේ බාහිර රූපෙන් මිදිලා කටයුතු කරන්නේ කියන කාරණාව. අපි අර කඩල කියපු උපමාවටම ගිහිල්ලා බලනවා. කඩන කියන වචන මාත්‍රය අපි සෝත විඥාණයෙන් ගත් එකක්. කඩල වල සුවඳ කියන එක අපි ගාන විඥාණයෙන් ගත් එකක්. කඩල වල රසය කියන එක දිව්‍යා විඥාණයෙන් ගත් එකක්. කඩල උණුයිද නිවිලද කියන එක දැනගත්තේ කාය විඥාණයෙන් ගත තොරතුරක්. කඩල වල ස්පර්ශේ කාය විඥාණය හරහා ගත්තේ. දැන් එහෙමනම් අපි කල්පනා කරලා බැලුවොතින් කඩලයි කියලා දාගත්තා ඌ වචන මාත්‍රේ අමතක කරලා අපි ඇවිල්ලා බැලුවොතින් චක්කු විඥාණයට ධාතු විපර්යාසයක් නිසා හටගත්තා වූ වර්ණ නානාත්වයක්ක වර්ණ නානාත්වයක පෙනීම් මාත්‍රයක් ඡායා මාත්‍රයක් විතරක් ගෝචර වුණා. මෙන්න මේ ඡායා මාත්‍රයට සෝත ගාන දිව්‍යා කාය කියන විඥාන ටිකින් එක්කහුව කරගත්ත මතක සටහන් ටික ආවර්ජනය කරලා මම කඩලා දැක්කා කියලා දෘෂ්ටියක් මනසෙන් නිර්මාණය කරලා පෙන්වලා දුන්නා. ඇත්තටම ඇතුලේ ඉන්න මමෙක් කඩලා දැක්කා නෙවෙයි. ඒ මොහොතට හේතු ප්‍රත්‍යයෙන් පෙනීම පෙනී මාත්‍රයක් ඡායා මාත්‍රයක් ගොඩනගලා දුන්නා. ඒ ඡායා මාත්‍රය අරඹේලා මනසෙන් ආවර්ජනය කරලා කඩල්ල දැකපු මමෙක් හිටපු බවට දෘෂ්ටියක් පහළ කෙරෙව්වා. ගොඩ නගලා දුන්නා. මෙන්න මේක ඇත්තමයි කියලා හිතාගෙන අපි මෙන්න මේකට අහු වුණා. මේකට රැවටුණා. ඊළඟට අපි කල්පනා කරලා බලන්නට ඕන ඒ කඩල දැකපු මට ඒ දැකපු කඩල අල්ලන්න පුළුවන් වෙලා දැන්. ඒ කඩල වල රස විඳින්නත් පුළුවන් වෙලා. ඒ කඩලවල ගඳ සුවඳ විඳින්නත් පුළුවන් වෙලා මට. ඒ දැකපු කඩල අල්ලන්න පුළුවන් වෙන තාක්කල් එහි රස විඳින්න පුළුවන් වෙන තාක්කල් ඒ කඩලවල ගඳ සුවඳ මට විඳින්න පුළුවන් වෙන තාක්කල් ලෝකයෙන් මිදෙන්නට පුළුවන් කමක් නැහැ මේ රූපයෙන් මිදෙන්නට පුළුවන් කමක් නැහැ පුජ්‍යල ස්වභාවයෙන් මිදෙන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා මෙන්න මේ කාරණාව අපි පුජ්‍යල නොවන තැනකින් බෙදලා වෙන් කරගෙන අවබෝධ කරගත යුතු වෙනවා තෝරගත යුතු වෙනවා. අපි හිතලා බලමුකෝ මෙන්න මේ විදිහට යථාර්ථය අපිට කඩල පෙනිලා නැහැ. පෙනුනේ වර්ණ ඡායා මාත්‍රයක් විතරයි. දැන් අපි හිතමු කඩල කියලා දාගත්ත පඤ්ඤප්ති නාම ධර්මයේ අයින් කළොතින් අපි එහෙම වචනයක් අහලා නැත්තම් ඒ දැකපු එකට අපිට කියන්න දෙයක් නැහැ. අපි හිතමුකෝ කවදාකවත් අපි දැකපු නැති જાති එකක් ඇස් ඉදිරිපිට වෙලා ගැටිලා ඒ වර්ණ මාත්‍රය හඳුනාගත්තොත් අපිට මොකද්ද කියලා කියන්න බෑ. හැබැයි අහවල් ಜಾති එකක් වගේ කියලා කියන්න පුළුවන්. එහෙනම් අර මතක සටහන් වලින් ආවර්ජනය කරලා අර gediye වගේ අර ගහ වගේ මෙයා ආදී වශයෙන් මොකක් හරි වගේ එකක් කියන්න පුළුවන් මිසක් අරකයි මේකයි කියලා එකක් එන්නේ නැහැ. ඒක වර්ණ ඡායා මාත්‍රයක් පමණක්ම වෙන නිසා. එහෙනම් අපි හිතලා බලමුකෝ කවම කවදාක වචන අහලා නැති කෙනෙක් අරගෙන කඩල ගෙන දුන්නම ඉදිරියේ මේ කඩලයි කියලා හඳුන ගැනීමක් නැහැ වර්ණ සටහන් මාත්‍රය තමයි හඳුන ගැනීම කරන්නේ එතකොට ඒ කඩල ටික දිවේ ගෑවොතින් මේ කඩලවල රස කියලා හඳුනා ගැනීමක් නෑ රස මාත්‍රයක් විතරමයි. සුවඳ දුන්නොත් මේ කඩලවල සුවඳ කියලා නැහැ. ඒක සුවඳ මාත්‍රයක් විතරමයි. අල්ලන්න දුන්නොත් කඩල ඇල්ලුවා කියලා එකක් නැහැ. ස්පර්ශ මාත්‍රයක් විතරමයි. එතකොට හිතෙන්න පුළුවන් බීරෙකුට දහම් අවබෝධය ලැබිලාද කියලා. හැබැයි මේ කියන නුවණ ඥාණය බීරෙකුට නැහැ. බීරෙකුත් ඒ වචන මාත්‍ර නැති වුණාට මමය මගේ කියන හැඟීම් මාත්‍රයට කොටු වෙලා වහල් වෙලයි නිරන්තරයෙන්ම ලෝකේ පරිහරණය කරන්නේ ලෝකෙට අහු වෙලා. මේක උපමාවක් වශයෙන් තෝරගන්නටයි කිව්වේ. දැන් අපි කල්පනා කරලා බලන්නට ඕන කඩලවල වර්ණ මාත්‍රය මුණ ගැහෙනකොටම කඩල කියලා අර නාම ධර්මතා මනසෙන් ආවර්ජනය කරලා සංකල්ප ටික ගොඩනගලා කඩලයි කියලා හඳුනාගත්තා. දැන් අපි හිතමුකෝ ඒ පෙනිච්ච කඩලා අල්ලනවා කියලා ඇල්වුවොතින් වර්ණ මාත්‍රයේ කවදාකවත් අහුවෙන්නේ නැහැ. අහුවෙන්නේ සතර මහා ධාතුව. එනම් පටවි ගතිය, තද ගතිය. එහෙනම් දැන් තෝරගන්න ඕන වර්ණ සටහනේ තද ගතියක් පැවතුනේ නැහැ. වර්ණ සටහන ගෝචර වුණේ චක්කු විඥාණයටම පමණයි. එහෙනම් පෙනිච්ච දේ නෙවෙයි ඇල්ලුවේ අල්ලපු දේ නෙවෙයි පෙනෙන්නේ. එහෙනම් ඔක තෝරගන්න ඕන. ඊට පස්සේ අපි කඩලවල රස විඳිනවා කියලා හිතාගෙන හපනකොට දිවට දැනේ රස මාත්‍රයක්. කඩල කියන සංකල්පය අයින් කළා දැම්මොත්. හැබැයි වර්ණ සටහනේ තිබුණු රසයක්ද මේ? එහෙනම් අපි තෝරගන්නට ඕන පෙනිච්ච දේ තුල තිබුණු රසයක් විඳිනවා නෙවෙයි මේ. එනම් මේ රස විඳින ස්වභාවය කවදාකවත් අල්ලන්නට පුළුවන් කමකුත් නැහැ. විඳින දේ අල්ලන්න බෑ, පේන්නෙත් නැහැ. එනම් දැන් තෝරගන්න ඕන විඳින දේ අපිට නාසයෙන් දැනගන්න පුළුවන් කමකුත් නැහැ. දිවෙන් විඳින දේ. එනම් මේ දිවෙන් විඳින රස මාත්‍රයක් තියෙයි. හැබැයි පෙනිච්ච වර්ණ සටහන එහෙම නෙවෙයි මේ විඳින්නේ. සතර මහා ධාතු උපාදාය රූප විදිහට තිබුණු රස මාත්‍රය. දැන් ඊළඟට අපි බලනවා කඩලවල සුවඳ විඳිනවා කියලා විඳිනකොට කඩලවල සුවඳ නෙවෙයි මේ විඳින්නේ. කඩල කියලා දාගත සම්මුතිය අයින් කළොත් සතර මහා ධාතු උපාදාය කරගත්ත ගන්ධ රූපය ගාන රූපයට ස්පර්ශ වෙලා යම් දැනීමක් හටගනී. මෙන්න මේ දැනෙන ස්වභාවයේ කවදාහක්වත් අපිට අල්ලන්නට බෑ. මේ දැනෙන ස්වභාවයේ කවදාකවත් පෙනිලත් නෑ. මේ දැනෙන ස්වභාවයේ නාසයට කවදාකවත් දිවෙන් විඳින්නත් බෑ රස බලන්නත් බෑ දැනෙන ස්වභාවය. එහෙනම් දැනෙන දේක රස බලලත් නැහැ දැනෙන දේ දැකලත් නෑ දැනෙන දේ අල්ලලත් නෑ. මෙන්න මේ කියපු ආකාරයටයි අපිට පෙනීම ඇහිීම දැනීම කියන අනිදස්සනෝ ස්වභාවය අවබෝධ කරගන්නට වෙන්නේ. එහෙනම් අපි තෝරගන්නට ඕන පෙනෙනවා කියන මාත්‍රයට ඇහැ ඉපදිලා රූපේ ඉපදිලා චක්කු විඥානෙ ඉපදිලා චක්කු සංපස්සේ ඉපදිලා චක්කු සංපස්සජා වේදනා ඉපදිලා නිරෝධ වෙලා ඉවරයි නිරෝධ වෙලා යනවා එහෙනම් දැන් කල්පනා කරලා බලන්න ඕන පෙනිච්ච කඩල නෙවෙයි අල්ලලා තියෙන්නේ අල්ලපු දේ නෙවෙයි රස විඳලා තියෙන්නේ රස විඳපු දේ නෙවෙයි ගඳ සුවඳ දැනিলা තියෙන්නේ. හැබැයි අපිට මේක තෝරගන්න බැහැ. මෙතන තිබිලා තියෙන චක්කු විඤ්ඤාණේ ක්‍රියාකාරීත්වය සෝත විඤ්ඤාණේ ගාන විඤ්ඤාණේ දිව්‍යා විඤ්ඤාණේ කාය විඤ්ඤාණේ ක්‍රියාකාරීත්වයන් ටිකක් විතරයි. මේක එකිනෙකට බන්දලා අපිට නැති දෙයක් ඇති විදිහට විද්‍යාමාන කරලා අභ්‍යන්තරේ හිටපු කෙනෙකුට බාහිරේ කඩලමුණ ගෙහිච්ච බවත් ඒ කඩලම අල්ලපු බවත් ඒ කඩලම රස විඳපු බවත් ඒ කඩලම සුවඳ දැනගත්ත බවත් ගොඩනගලා මහා මායාවක් හදලා පෙන්වලා දුන්නා. එහෙනම් දැන් අපි තෝරගන්න ඕන ඒ මොහොතට පෙනීම සකස් කරලා පෙනීම පෙනීම මාත්‍රයෙන් ගෙවිලා යනවා මිසක් පෙනිච්ච දේ අල්ලන්නටවත් විඳින්නටවත් බැරි බව තෝරගන්නට ඕන. පෙනීම පෙනීම මාත්‍රයෙන් ඉවර වෙනවා දිත්තේ දිත්තමත්තම්. ඊළඟට අපි තෝරගන්න ඕන බත් කියලා ඇහුණා කඩල කියලා ඇහුණා නම් ඒ ඇහිච්ච එක කවදාකවත් දකින්නට බෑ දැක්කොත් දකින්නේ වර්ණ මාත්‍රයක් විතරයි. විඳොත් විඳින්නේ රස මාත්‍රයක් විතරයි. එහෙම නැත්නම් ගන්ධ මාත්‍රයක් විතරයි. එහෙනම් ඇහිච්ච දේ ඇහිච්ච තැනින් ඉවරයි මිසක් ඇහිච්ච දේම දකින්නට පුළුවන් කඩල ඇහුණ කඩල කියලා හඬ මාත්‍රයක් සද්ද මාත්‍රයක්. ඒක දකින්නට පුළුවන්. ඒක අල්ලන්නට පුළුවන්. ඒක විඳින්නට පුළුවන් කියලා ගන්නෙම මුලාව නිසා. ඊළඟට අපි තෝරගන්න ඕන විඳපු දේ එහෙම නැත්නම් කඩලවල රස කියලා විඳපු දේ මට දකින්නත් පුළුවන්. අල්ලන්නත් පුළුවන්. ඒකේ ගඳ සුවඳ විඳින්නත් පුළුවන් කියලා ගත්තොත් ඒක මුලාවක්ම විතරයි. ඒක දිව්‍යා විඥානයේ ක්‍රියාකාරීත්වයක් මිසක අපිට පෙනෙන දේ නෙවෙයි මේ විඳලා තියෙන්නේ. එහෙනම් එවැනි තැනකින් බෙදලා වෙන් කරලා අපිට හඳුන ගන්න වෙනවා. නැති දෙයක් ඇති විදිහට මේ ආයතන වලින් එක්කහුව කරලා මනසින් මවලා විඤ්ඤාණේ මායාකාරය අපිට පෙන්නනවා නැති ලෝකයක් ඇති විදිහට සකස් කරලා මෙන්න මේ විදිහට අපි මේ යථාර්ථය දන්නේ නැතිව අභ්‍යන්තරේ ඉන්න මට එළියේ කඩල හම්බුණා ඒ කඩල මට කන්න පුළුවන් මට විඳින්න පුළුවන් මට අල්ලන්න පුළුවන් කියන මුලා දෘෂ්ටිය ඉන්න තාක්කල් එයා ඉන්නේ දුක තුල ඒ තාක්කල් මට දැකපු දේ විඳින්න පුළුවන් මට දැකපු තේ පහස ලබන්න පුළුවන් කියන තැන ඉන්න තාක්කල් දුකට කොටු වුණා එහෙම නැත්නම් ආස්වාදයට කොටු වුණා දුකට කොටු වුණා කියලා කියන්නේ ආ දුක්ඛ සමුදයට අහු වුණා කියන එක දුක කොතනද එතන දුක්ඛ සමුදය තියෙනවා ආස්වාදයට කොටු වුණා කියලා කියන්නේ ආදීනව ගොඩකට මූණ පහන සිද්ධ වෙනවා කියන එක දැන් මොකද වෙන්නේ මම ඇලුම් කරන මම ආස කරන බාහිර රූපේ කැඩෙනකොට කුඩු වෙනකොට බිඳෙනකොට ඒ මට දැන් දුක හට ගන්නවා. ඔන්න දුක්ඛ සමුදයට අහු වුණා මම නිසා. හැබැයි පුජ්‍යල දෘෂ්ටිය බිඳගෙන මෙතන චක්කු විඥාන, ගාන විඥාන, දිව්‍යා විඥාන, කාය විඥාන ආදී කරගෙන ඒ තුල හටගත් ක්‍රියාකාරීත්වයේ නුවණින් ප්‍රඥාවෙන් විමර්ශනය කළ බැලුවනම් කොයිම මොහොතකවත් ඇතුලේ හිටපු මට එළිය එකක් මුණ නොගැසුණු බවත් හේතු ප්‍රත්‍යයෙන් ඡායා මාත්‍රයක් වර්ණ මාත්‍රයක් හටගත් බවත් හේතු ප්‍රත්‍යයෙන් රස දැනීම මාත්‍රයක් ගඳ සුවඳ දැනීම මාත්‍රයක් ස්පර්ශ දැනීම මාත්‍රයක් හටගත්තා විනා සත්වයක් පුජ්‍යලයක් විසින් බාහිරේ තියෙන කඩල දැකලා ඒ කඩල භුක්ති විඳපු නැති බව අවබෝධ කරගන්න මට්ටමකට නුවණ පහළ වුණා නම් අන්න මේ මමත්වෙන් පුජ්‍යල දෘෂ්ටියෙන් දුකට වැටෙන්න තිබුණු පාර මිදිලා දුක්ඛ ආර්ය සත්‍ය කියන ඥානය පහළ වෙනවා. එහෙනම් දුක්ඛත් දුක්ඛ ආර්ය සත්‍යයත් අතර පවතින වෙනස ඔකයි. ලෝකයා නිතරම ඉන්නේ දුක තුල එහෙම නැත්නම් ආස්වාද තුල ඒ නිසාම දුක්ඛ සමුදයට එහෙම නැත්නම් ආදීනව ගොඩකට අහු වෙනවා. ලෝකේ අතහාරතේ දැක්ක දවසට තේරෙනවා දුක්ඛ සත්‍ය අවබෝධ වෙච්ච දවසකට තේරෙනවා මෙන්න මේ සැපයි ආස්වාද ජනකයි කියලා අහුවෙලා තියෙන මහ දුක්ඛන්දකට. ආදීනෝ ගොඩකට අහු වෙන්න යන්නේ මෙන්න මේ පුජ්‍යල ස්වභාවයෙන් ලෝකෙ දකින්න නිසා. මේක විදර්ශනා භූමියට එනකොට දැක්කොත් දැක්ක පමණයි කියන තැනින් නවතින දර්ශනය පහළ වුණා නම්. ඇහුනොත් ඇහුව පමණයි කියන තැනින් දර්ශනය පහළ වුණා නම්. වින්දොත් වින්ද පමණයි කියලා දර්ශනය පහළ වුණා නම්. අන්න එදාට තේරෙයි දැක්ක දේ දැක්ක පමණින් ඉවරයි මිසක ඒ දැක්ක මමෙක් හිටියවත් ඒ දැක්ක දේ මට අයිතිවත් නොවන බව හේතු ප්‍රත්‍යයෙන් හටගත් ධර්මතාවයක් බව. ඒ දැක්ක දේ මට අල්ලන්න පුළුවන් කමක් හෝ විඳින්න පුළුවන් කමක් නැති බව. දැක්ක දේ දැක්ක තැනින් හමාර කරයි. යමක් වින්දොත් ඒක වින්දා පමණයි. ඇතුළේ ඉන්න කෙනෙක් බාහිර එකක් වින්දා නොවන බවත්, ඒ හේතු ප්‍රත්‍යයෙන් හටගත් ධර්මතාවයක් බවත් වින්ද දේ දකින්න බැරි බවත් අල්ලන්න බැරි බවක් తీරෙයි. යම් ස්පර්ශයක් ලැබුණා නම් ඒ හේතු ප්‍රත්‍යයෙන් හටගත් ස්පර්ශයේ බවත් මම හදාගත් හෝ මම විසින් ගත් ස්පර්ශයක් නොවන බවත් ඒක ස්පර්ශයක් පමණක් බවත් ඒ ස්පර්ශ විච්ඡ දේ දකින්නවත් විඳින්නවත් බැරි බව නුවණින් දැනගනි. මෙන්න මේක දැනගත් දවසට තේරෙයි මං කියලා හෝ මගේ කියලා හෝ මේ තුල පවත්වන්න නවත්වන්න යමක් නැති බව. මට ඕනෙයි බාහිර රූපේ තියෙන මන් දැක්ක රූපේ තියෙන රස විඳින්න පහස විඳින්න කියලා යන්න තිබුණු මුලාව බිඳලයයි. එයා දකිනවා දැක්ක දේ කවදාකෝ විඳින්න බැරි බව. ඒ තුල පුජ්‍යල ස්වභාවයක් නැති බව. ඇහිච්ච දේ අල්ලන්න හෝ ඇහිච්ච දේ විඳින්න හෝ ලං කරගන්න යන්න තිබුණු මුලාව ගැලවිලයයි. දැනිච්ච දේ දකින්න හෝ විඳින්න කියලා පුජ්‍යල ස්වභාවයෙන් තිබුණා නම් මුලාවක් මෙන්න මේ මුලාව ලිහිලා මේ මනසේ සංකල්පිතව ගොඩ නැගෙන මුලා ලෝකය තුලයි මේ ආස්වාද කියලා එකක් තියෙනවා නම් තියෙන්නේ. මේ ආස්වාද වලට කොටු වෙන්නේ මේ යථාර්ථය නොදන්න කම නිසායි. එය දුක බවත්. ඒ ආස්වාදයන්ට කොටු වෙන තුරාවට ආදීන වේකට මුහුණ පාන්න සිද්ධ වෙන බවත් ඒ දුක්ඛ සමුදය බවත් දකින්නා වූ දුක්ඛ ආර්ය සත්‍ය දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියන නුවණ පහළ වෙච්ච දවසට දුකට දුක්ඛ සමුදයට තිබුණු හේතුව ගෙවිලා ගිහිල්ලා දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යය නිරෝධයයි නිරෝධයට යන මාර්ගයයි කියන එක දැක ගන්නට පුළුවන්කම ලැබෙනවා නුවණ පහළ වෙනවා අන්න එවැනි ගැඹුරු තැනකුණුයි බුදුරජාණන් වහන්සේ අනිච්ච කියන ධර්මතාවය පනවලා තියෙන්නේ. එහෙම නැතුව කවදාක්වත් අපිට බාහිර රූපේ කැඩෙන කුඩු වෙන බිඳෙන ස්වභාවයක් නිසා දුකයි කියලා. එහි ආදීනව දැකලා නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. බාහිර රූපේ කැඩෙන බිඳෙන ස්වභාවය තුල දුක හටගන්නෙම ආදීනවයක් ඇති වෙන්නෙම දුක් ආර්ය සත්‍ය නොදැක්ක නිසා ඒ තාක්කල් කැඩෙන කුඩු වෙන බිඳෙන දුකෙන් ගැලවෙන්න බෑ දුකයි දුකයි කී කී හිටියට මේක හරියට අපි ගිනි බෝලයක් අල්ලලා පිච්චෙන්න එපා එපාය කියනවා වගේ වැඩක් ගිනි බෝලේ අල්ලන තාක්කල් පිච්චෙන්න එපා කිව්වට හරියන්නේ නැහැ පිච්චෙනවා එහෙනම් අපි තෝරගන්න ඕන. ආස්වාදයට කොටු වෙන තාක්කල් කැඩිලා කුඩු වෙලා බිඳිලා යන දුක එන්න එපාය එපාය කියවට වැඩක් නැහැ ඒක එනවම තමයි. එහෙනම් අපි තෝරගන්න ඕන මේ ආස්වාදයේ කියන එක කවදාකවත් අපි හිතුවට මේකෙන් අපිට ගෙනල්ලා දෙන්නේ යහපතක් කියලා. මේක අපිව දුකට ඇදලා දාන තැනක්. මේකට කොටු වෙන තාක්කල් මේකට මුලා වෙන තාක්කල් කොයිතරම් අකමැති වුණත් වැඩක් නැහැ. ඒ අකමැති ධර්මතාවේ උරුමකම් ලබන්න සිද්ධ වෙනවා. ඔන්න ඕක තෝරගන්න ඕන. එහෙනම් අනිත්‍යතාවය කියන ධර්මතාවේ ඒතරම් පුළුල් තැනකින් ගැඹුරු තැනක මේ බුදුරජාණන් වහන්සේ විස්තර කරලා දෙන්නේ. එහෙනම් අද දවසේදී අපි නුවණක් පහළ කරගත්තා. පෙනෙන්න, ඇහෙන්න, දැනෙන්න ස්වභාවය මම වශයෙන් හෝ මගේ වශයෙන් ගන්න පුළුවන් කමක් නැති බව. පෙනීම හටගන්නේ යම් තැනකද, ඇහිීම හටගන්නේ යම් තැනකද, දැනීම හටගන්නේ යම් තැනකද? ඒහා සමගම රූප සද්ද ගන්ධ රස ස්පර්ශ ටිකත් ඇහැ කන නාසය දිව ශරීරයේ කියන ධර්මතා ටිකත් චක්කු විඤ්ඤාණ සෝත විඤ්ඤාණ ගාන විඤ්ඤාණ දිව්‍ය විඤ්ඤාණ කාය විඤ්ඤාණ කියන ධර්මතා ටිකත් සම්පස්සජා සම්පස්සජා වේදනා ටිකත් ඉපදිලා නිරෝධ වෙලා යනවා මිසක වය වෙලා යනවා මිසක මඤ්ඤේ මගේ කියලා ඒ තුල නවත්තන්න මඤ්ඤතාවයකින් ගන්න කිසිවක් නැහැ. එනම් බුදුරජාණන් වහන්සේ පෙන්නවා අපේ නොවන යමක් තියෙනවා නම් ඒ දේ අතහැරලා දාන්න ඕනේ කියලා. එහෙනම් ඇහැ හෝ රූපේ හෝ චක්කු විඥානේ හෝ කොයිම මොහොතකවත් මම වශයෙන් මගේ වශයෙන් ගන්නට සුදුසු නෑ. චක්කු සම්පස්සජාව හෝ චක්කු සම්පස්සජා වේදනාව හෝ මම හෝ මගේ වශයෙන් ගන්න සුදුසු නෑ. හේතු ප්‍රත්‍යයෙන් ඉපදිලා ගෙවිලා යන ධර්මතාවයක්. මොකද අපිට මේ රූපේ පවා දැන හඳුන ගැනීමක් කරන්න සිද්ධ වෙනවා නම් සිද්ධ වෙන්නේ පෙනෙන මාත්‍රයට විතරයි. ශබ්දය ඇහෙන මාත්‍රයට විතරයි. ගන්ධය දැනෙන මාත්‍රයට විතරයි. රසය දැනෙන මාත්‍රයට විතරයි. එහෙනම් ඒ මාත්‍රයට ඉපදිලා නිරෝධ වෙන ධර්මතාවයක්. ඇහැක් තිබුණා කනක් තිබුණා නාසයක් තිබුණා දිවක් තිබුණා කයක් තිබුණා කියලා දැනගන්න ලැබෙනවා නම් ලැබෙන්නේ පෙනෙන ඇහෙන දැනෙන මාත්‍රයට විතරයි. පෙනීම ඇහිීම දැනීම කියන එක මේ දිගට පවතින එකක් නෙවෙයි හේතු ප්‍රත්‍යයෙන් මේ මොහොතේ ඉපදිලා යන ධර්මතාවයක් නම් ඇහැවත් රූපවත් චක්කු විඥානවත් කනවත් සද්දවත් සෝත විඥානවත් නාසයවත් ගන්ධවත් ගාන විඥානවත් දිවවත් රසවත් දිව්‍යා විඥානවත් කයවත් පහසවත් කාය විඥානවත් කියන කිසිම ධර්මතාවයක් මම වශයෙන් හෝ මගේ වශයෙන් ගන්න සුදුසු වන්නේ නැහැ එහෙනම් දැන් තෝරගන්න ඕන මම වශයෙන් හෝ මගේ වශයෙන් වටිනාකමක් ගන්න සුදුසු නොවේ නම් මෙන්න මේ ටික අපිට පුළුවන්කම ලැබෙනවා අතහැරලා දාන්න. අතහරිනවා නොවේ යථාර්ථයේ මෙතනදී අතහැරිලා යනවා. මේ ටික අතහැරුණා කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය අතහැරුණා කියන එක. තෘෂ්ණාව ගොඩනැගෙන්න තිබුණු හේතුව නැති වුණා කියන එක. ලෝකය නිරෝධ වුණා කියන එක. එහෙම නැත්නම් ආස්වාදයට ආදීනවයත් කියන කාරණා දෙක අඳුනගෙන එකෙන් මිදුනා කියන එක. එහෙම නැතිනම් දුක දුක්ඛ සමුදයත් කියන කාරණා දෙකෙන් මිදිලා දුක්ඛ ආර්ය සත්‍යයත් දුක්ඛ සමුදය ආර්ය සත්‍යයත් වටහාගෙන නිරෝධයත් මාර්ගයත් ප්‍රත්‍යක්ෂ කරගත්තා කියන එක. එහෙනම් දැන් තෝරගත්තා මෙන්න මෙවැනි ධර්මතාවයක් තියෙන නිසාමයි ආස්වාද කියන කාරණාවට කොටු වෙන එකෙන් අපිට මිදෙන්නට නුවණ පහල කරගන්නට පුළුවන්කම තියෙන. මෙන්න මේ යථාර්ථය දැක්කොතින් අපිට පුළුවන්කම ලැබෙනවා සංසාර දුකට හේතුව දැකලා නුවණින් විසඳගෙන අවබෝධයෙන් ප්‍රඥාවෙන් කටයුතු කරන්නට. එනම් මේ මොහොතේදී උත්සාහවන්ත වුණා. අපේ නොවන යමක් තියෙනවා නම් එතනින් මිදෙන්නේ කොහොමද කියන කාරණාව විස්තර කරගන්න. අපිට අවබෝධයක් ලැබුණා ඇහැද රූපද කනද ශබ්දද නාසයද ගන්ධද දිවද රසද කයද පහසද කියන සියල්ලම අපේ නොවන බවත් ඒ සියල්ල දැනීම මාත්‍රයක් හටගන්න මොහොතේදී පමණක් දැන හඳුන ගන්න ලැබෙන බවත් ඒ දැනීම මාත්‍ර හේතුපත්තියෙන් හටගෙන ගෙවිලා යනකොට ඒක මම නොවන මගේ නොවන ධර්මතාවයක් බවත් මගේ කැමැත්තට හෝ අකමැත්තට ඒ පාලනය කළ නොහැකි බවත් අවබෝධ කරගත්තා මේ උතුම් වූ ධර්ම අවබෝධය සසර දුකෙන් එතර වෙන්නටම ප්‍රඥා පවුරබ්බවටම පත්වෙත්වා ප්‍රඥා පාරමිතාවක් බවටම පත්වෙත්වා මේ ධර්ම කාරණාවන් තුලින් ජනිත වන්නට යෙදුනා වූ යම් පුණ්‍ය කුසල ශක්තියක් තිබේ නම් සියලු ලෝක සියලු සත්වයන්ට මුතුන් නිවන් පිණසම හේතු උපනිශ්‍රේ වෙත්වා උපකාරක ධර්මයක් බවට පත්වෙත්වා සියලු සත්වයෝ මුතින් නිවනින් සැනසීම පිණසම මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් කරගනිත්වා හැම දිනාටම තෙරුවන් සරණයි